ධර්මානුශාසනාව අද අඟහරුවාදා උදෑසන මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩම වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ මාලබේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිත සද්ධර්ම වාගීශර පූජනීය ඇත්තඳුරේ සුමනස්සාර ස්වාමීන් වහන්සේ සංයුක්ත නිකායේ කුටිකා සූත්‍රය ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. සාරා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු මාතරං කුට්ටිකං බ්‍රූසි භාරියං බ්‍රෝහි කුලාවකං පුත්ති සම්තානකේ බ්‍රෝසි තණ්හාං මේ බ්‍රෝසි බන්ධනං තී සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත කාරුණික පින්වත් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ උතුම් බුදුබණ පදයකට සවනත යොමන්නටයි පින් සාරසිතින් ඔබ හැම කෙනෙක්ම සූදානම් වන්න. පින්වත්නි තථාගත ධර්මයට සිත යොමු කරන්න කරන්න ටිකෙන් ටික ටිකෙන් ටික නිවන වෙත අපි ළඟා වෙනවා. බුදුබණ ඇසීම බුදුබණ කියවීම ඒ බණ පොත බැලීම මහා ආශිර්වාදයක්. අට කතාව සඳහන් කරනවා මේ ධර්මයේ ශ්‍රවණී කිරීම තුල නිරන්තරයෙන් කිරීම තුල ලැබෙන ආනිසංස හතරක්. නීයා නට්ඨ ඒ තමයි පින්වත්නි මුලින් සඳහන් කළා වගේ නිවන පැත්තට අපිව අරගෙන යනවා ඒ බුදුබණ දේශනා ඔස්සේ ඒ වගේම හේතුට්ඨ මේ සසර දුක නසන්න ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා බුදුබණ ඇසීම ඒ පිළිබඳව මානසිකාරය දස්සනට හරි වැදගත් පින්වත්නි නිවැරදි මාර්ගය ධර්මය ඇසීම තුළ අපට දර්ශනය කරවනවා ආධිපතියට මේ සිත තුල පැන නගින බුර බුරා පැන නගින මහා ගින්නක් වගේ ලැබු ගින්නක් වගේ සිත ගිනි තියන රාගයේ නැමැති ගින්න ද්වේෂය නැමැති ගින්න මෝහය නැමැති ගින්න පින්වත්නි මැඩලා ඒවනුවට අලෝභය, අද්වේෂය, අමෝහය හෙවත් ප්‍රඥාව මතු කරලන්නට සද්ධර්ම ශ්‍රවණය ඒකාන්තයෙන්ම හේතු වෙනවා. පින්වත්නි මේ ගමන යා යුත්තේ බොහොම අමාරුයි. සැපත ලබන්නට එකපාරටම ෂණිකව පුළුවන් කමක් නැහැ. ධර්මය පූර්ණේ කිරීම පාරමිතා පූර්ණේ වීම මේ කරුණු කාරණා පිළිවෙලට පෙළ ගැසෙන එකක් බොහෝම දුකසී කල යුතු එකක් දුක්ඛේන සුඛං අධිගන්තබ්බං කියලා බණ පොත පැහැදිලි කරන්නේ සැපය ලබන්නට නම් දුක විඳින්නට වෙනවා කියන කාරණයක් එක්ක පින්වත් එසේ දුක් විඳ හෝ දුකින් එතර වුණොත් මේ ලෝකයේ සැනසීම ලබන්නට පින්වත්නි මහා ශක්තියක් සුඛා විරාගතා ලෝකේ මේ ලෝකයට නොඇලීමමයි පින්වත්නි ශාන්තිය පිණිස පවතින්නේ ඇත්තටම පින්වත්නි ධර්මයේ මාවත මතුවන්නේ ධර්මයේ සහණය මතුවන්නේ ධර්මයේ ආලෝකය මතුවන්නේ බාහිරින් නොවේ ආධ්‍යාත්මිකවයි ධර්මයේ ඇහෙන්න ඇහෙන්න අසන්න අසන්න සිත හැදෙනවා කියලා කියන්නේ ඒ ශාන්තිය ඒ බලාපොරොත්තු වන සැනසීම ආභ්‍යන්තරිකව පින්වත්නි පැන නගින එක. අද අපේ දේශනාව සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ කුටිකා සූත්‍රය මුල් කරගෙනයි. පින්වත්නි කුටිකා කියනකොටම කුටියක් ගෙදරක් නිවසක් ගැන කියවෙන බව පැහැදිලි. දවසක් පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ලස්සන ගහක් යට උන් වහන්සේ වැඩ සිටිනවා. පින්වත් ඒ වෙලාවේදී දේවතාවුන් පිරිසක් බුදුරජාණන් වහන්සේ සමග කතා කරන්නට බුදුබණ අසන්නට පැමිණියා. ඒ වෙලාවේදී බුදුබණ අසන දෙවිවරුන්ට ප්‍රශ්නක් සිටී ඇති වුණා. පින්වත්නි දෙවි කහනවා බුදුරජාණන් වහන්සේගෙන් බුදුහාමුදුරුවනි ඇත්තටම කුටිය කියන්නේ කුමක්ද? දෙවැනි ප්‍රශ්නය ඇත්තටම කැදෙල්ල කියලා කියන්නේ එතකොට කුමන කාරණයකටද? තුන්වෙනි එක කුල ප්‍රවේණිය කියලා කියන්නේ කුමක්ද? හතරවෙනි එක ඔය බන්ධන බන්ධන බන්ධන කියනවා ඇත්තටම බුදුහාමුදුරුවෝ බන්ධනය කියලා කියන්නේ කුමකටද ප්‍රශ්න හතරක් ඇහුවා මොනවද ප්‍රශ්න හතර කුටිය කියන්නේ කුමක්ද කැදල්ල කියන්නේ කුමක්ද කුල ප්‍රවේණිය කියන්නේ කුමක්ද බන්ධනය කියලා කියන්නේ කුමක්ද ප්‍රශ්න හතරක්ම දිගට අහගෙන ගියා. මේ దేవතාවා අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවකින් පිළිතුර ලබා දෙනවා. බොහෝම පිළිතුර සාරාංශගතයි. ඒ ගාථාව තමයි අපි මාත්‍රිකාවට ගත්තේ. නැවත වතාවක් සතියෙන් ගාථාව මාත්‍රුකා ගාථාව ශ්‍රවණය කරන්ට සාධු කියන්න. මාතරං කුට්ටිකං බ්‍රෝසි භාරියං බ්‍රෝහි කුලාවකං පුත්තේ සන්තානකේ බ්‍රූසි තණ්හං මේ බ්‍රූසි බන්ධනං තී ඔන්න ඒ ගාතාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත් දේවතාවනි ඔබ ඇසුවා කුටිය කියන්නේ කොහොමද මගේ පිළිතුර මාතරං කුටිකං රූසි. කුටිය කියන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි. gedara අම්මට තමයි කුටිය කියලා කියන්නේ. gedara කියලා කිව්වත් වැරදි නෑ. කුටිය. දෙවනි ප්‍රශ්නේ කැදැල්ල කියන්නේ කුමක්ද? බුදුරජාන් වහන්සේ දෙන උත්තරේ භරියං බ්‍රූහි කුලාවකං කුලාවක කියලා කියන්නේ කැදැල්ලට කියන වචනේ කැදැල්ල කියලා කියන්නෙම භරියන් භාර්යාවට තමයි කැදැල්ල භාර්යාවක් බිරිඳක් නැති තැන කැදැල්ලක් නැත දෙවිය අහපු තුන්වෙනි ප්‍රශ්නේ කුල ප්‍රවේණිය කියන්නේ කුමකටද පුත්තේ సంతානකේ බ්‍රෝසි කුල ප්‍රවේණිය කියලා කියන්නේ පුතාටමයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. බන්ධන කියන්නේ කුමක්ද? තණ්හං මේ බ්‍රූසි බන්ධනಂತಿ. බන්ධනේ කියන්නේ වෙන කිසි දෙයකට නෙමේ තෘෂ්ණාවටමයි බන්ධනේ කියලා කියන්නේ කියලා මේ කුටිකා සූත්‍රයේදී බුදුහාමුදුරුව දෙවියන්ට පැහැදිලි කරනවා ලැබෙන කාල සීමාවත් එක්ක පින්වත්නි අපි මේ කරුණු ටික ටික ඉදිරියට විග්‍රහ කරගෙන යමු. පින්වත්නි බලන්න මාතරම් කුටිකන් අම්ම තමයි කුටිය. බලන්න පින්වත්නි අපි කොහේ හරි දුවනකොට කකුල ගලේ හැපිලා වැටුණත් අපට කියවෙන්න වෙන කිසි වචනයක් නෙමේ අම්මේ කියන වචනය ඉබේම ස්වාභාවිකව පිටවෙන වචනේ අපේ මුවින් අම්මා අම්මා මොනතරම් අපට සමීපද ස්නේහින් බැඳිලා ඉන්නවාද බලන්නකෝ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සිද්ධාර්ථ කුමාරයේ හැටියට ඉපදිලා දින 7න් අම්මා කලුරිය කළා. බලාගත්තේ ප්‍රජාපති ගෝතමිය සුළු මව හැටියට. එතකොට ප්‍රජාපති ගෝතමියට පුදුමාකාර ස්නේහයක් බුදුරජාන් වහන්සේ පිළිබඳ තිබුණා. ප්‍රජාපති ගෝතමියත් පැවිදි වුණා. පින්වත්නි දවසක් මහා සෙනග මැද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ දේශනාව අතරතුර පින්වත්නි තථාගතයන්න් වහන්සේට කැස්ස පොඩ්ඩක් ඇති වුණා. පොඩි කැස්සක්. පොඩි කිමුහුමක් ගියා. ඒ වෙලාවේ අර පිරිස ඈත කොනේ කෙළවර හිටපු අම්මා ලෙසම කටයුතු කරපු ප්‍රජාපති තෙරණිය ඈත ඉඳලා සෙනගම් පීරාගෙන බුදුහාමුදුර ළඟට ඇවිල්ලා වැඳගෙන අහනවා වැඳගෙන කියනවා මොකද්ද කියන්නේ චිර ජීව මහාවීර කප්පං තිට්ඨ මහා මුනි සබ්බ ලෝකස්ස අත්ථාය භවස්සු අජරාමර අනේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට කිමුමක් ගියා රෝගයක්වත්ද මහා වීරයන් වහන්සේ කල්පයක් වැඩෙන්න ඕන රෝගී වෙන්න බෑ සියලු ලෝකයාට යහපත පිණිස මේ අජර අමර දහම දෙසන්න වැඩ ඉන්න කල්පයක් වැඩ ඉන්න කියලා කවුද මේ කියන්නේ? පුංචි අම්මා. බලන්නකෝ කිමුහුමක් ගියත් අම්මා කෙනෙක් දරුවෙක් පිළිබඳව මොනතරම් සැලකිල්ලක් දක්වනවාද එනිසා දරුවන්ට ගෙදර කටයුතු වලට කෑම බීම ලෙඩ රෝග සමාජ සම්බන්ධතා සමාජයට ඉදිරිපත් මේ කියන සියලු කරුණවල ප්‍රධාන සම්බන්ධීකාරක කවුද? අම්මා. ඒකයි බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ මාතරං කුටිකං බ්‍රූසි. කුටිය කියන්නේ වෙන කවුරුවත් නෙමේ ඒ තමයි අම්මා කියලා පැහැදිලි කරන්නේ. පින්වත්නි බලන්න අම්මා ගැන බණ පොතේ මේ කුටිය හෙවත් අම්මා ගැන තවදුරටත් පැහැදිලි කරනවා. අම්මා කෙනෙක් දරුවෙක් රැක බලාගන්නේ කොහොමද? තන කීරේන ගීතේන අංගානං පාපුර නේනච රෝදන්තං පුත්තං තෝසේති තෝසෙන්තිති තේන උච්චති පින්වත්නි තන කීරේන සිය තන පියවරෙන් කිරි දීලා ගීතේන කිරි දෙන ගමන් සමහර වෙලාවට අම්මල ගීතත් ගයනවා දරුවගේ සැනසීම පිණිස අංගානං පාපුරණේ නැච අත අත ගන්නවා අනේ පුංචි කකුලනේ කියලා කකුලත් අත ගන්නවා කිරි දෙන ගමන් උනත් ඔළුවත් අත ගන්නවා නේද? පිටත් අත ගන්නවා. අත ගන්නේ නැත්තේ කොහේද? සියලු ශරීරාංග අම්මා කෙනෙක් දරුවගේ අත ගගා පිට අත ගගා එයාව පෝෂණය කරනවා. රෝදන්තං පුත්තං තෝසේති අඬන පුතා නලවන්නේ එහෙමයි. එක පැත්තකින් කිරි දෙනවා, අනිත් පැත්තෙන් ගීතයක් හරි කියනවා, ගයනවා, අතපය අත ගන්නවා. ඔළුව අත ගන්නවා. මේ විදිහට අඬන පුතා අඬන දුව නලවනවා. ඒ වගේම සනසනවා. ආන්නේක තමයි කිව්වේ තෝසෙන්ති සතුටු කරන්නේ සනසන්නේ කියලා කියන්නේ කාටද අම්මටමයි බලන්නකෝ අම්මා කෙනෙක් කරන කාර්යභාරය මොනතරම්ද අම්මා නැති gedara gedarak නෙමේ අම්මා නැති ගෙදර කුටියකුත් නෙවි. පින්වත්නි අම්මා ගැන බණපොත කියන්නේ එහෙමයි. සංස්කෘත සාහිත්‍ය පැත්ත බැලුවත් පින්වන්ත දරුවන් බිහි කිරීම සම්බන්ධයෙන් කාරණා බොහෝ කොට තිබෙනවා. පුඤ්ඤ තීර්ථ කෘතස් යේන තපහ ක්වාප්‍යති දුෂ්කරම් තස්ය පුත්‍රෝ භවෙත් වශ්‍ය සමෘද්ධෝ ධාර්මිකක් සුද්ධි පින්වත්නි පුණ්‍ය තීර්ථයකට ගිහිල්ලා පින් බිමකට ගිහිල්ලා සිත වඩලා පිරිත් අහලා භාවනා කරලා බණපද ශ්‍රවණී කරලා කාලයක් ඒ හිත රැකගෙන දරුවන් බිහි කරන අම්මගේ දරුවෝ හරීම පින්වන්තයි. දැන් අද සමාජයේ ඔක නැහැ. දරුවේ කුසට ආපු ස්වභාවයවත් මතක නැහැ. නරක වචන කියනවා, ආසභ්‍ය වචන කියනවා, ක්‍රෝධ අල්ලනවා. සමහර අයගේ ක්‍රෝධයේ පින්වත්නි ඔය කියනවා මට ඔය කරපු දේ නම් පලි ගන්න එක ගන්නෝමයි කියලා දරුවා කුසේ හිටියත් පොළවට අත ගහලා කියන අය නැද්ද? ඉන්නවා. ඒක හරි භයානකයි. සමහර අයගේ ක්‍රෝධය කෝ ධන සූත්‍රයේ පැහැදිලි කරනවා ගලේ කෙටුව ඉරක් වගේ. බොහොම භයානකයි. තව සමහර අයගේ ක්‍රෝධය පසක තාප්පයක කෙටුව ඉරක් වගේ. අච්චරම බල නැහැ. තවත් ටිකක් ඉදිරියට ගිහිපු අයගේ ක්‍රෝධය අල්ලන්නේ කොහොමද? වැල්ලේ වෙරළේඳ ඉරක් වගේ. ගොඩක් කල් නෑ. අරටත් වඩා සරලයි. හතරවෙනි කණ්ඩායම ක්‍රෝධ ගන්නේ කොහොමද? ධර්මයේ සද්ධර්ම වර්ෂාවෙන් ස්නානය කරන අය, තෙමෙන අය, ඒ අය ජලයේඳ ඉරක් වගේ. ඇති වෙන්නකොටම එතනම ඒ ක්‍රෝධය නැති වෙනවා. දරුවන් බිහි කරන් ඉන්න අම්ම කෙනෙක් ඒ වගේ වෙන්න ඕන. ක්‍රෝධ අල්ලනවන කුසේ දරුවා ඉන්නකොට නැති වෙන්න පුළුවන් දරුවා. ගබ්සාවින්ට පුළුවන්. ඒක භයානකයි. මේ ශ්ලෝකෙත් පැහැදිලි කරනවා යම්කිසි අම්ම කෙනෙක් පුණ්‍ය තීර්ථයකට පින් බිමකට ගිහිල්ලා හරි ගෙදර හරි ඉඳගෙන මේ වගේ බණක් හරි අහනවා නම් ඉපදෙන්න ඉන්න ඒ ලදරුවාට ඒක ශාන්තියක් වෙනවා. අම්මගේ සිතිවිලිමයි දරුවට බලපාන්නේ. අම්මාගේ ක්‍රියාකාරකම්මයි දරුවට බලපාන්නේ. නිසා මේ හැම දෙයක් ගැනම gedara hitiyat අම්මා සාවධානයි. එවැනි හොඳ සිතක් පවත්වලා ඇති කරගන්න දරුවෝ කොහොමද? තස්්‍ය පුත්‍රෝ භවෙත් වශ්‍ය හරිම කීකරුයි. සමහර දරුවෝ ඉපදිලා අම්මට කීකරු නැහැ. ලොකු වෙන්න වෙන්න අම්මට ගහනවා බනිනවා මේ ළඟදි පින්වත්නි අපිට ආරංචි වුණා මෙහෙම හැදුවට අතපය අතගාලා කිරි දීලා අම්මගේ බෙල්ලට මන්න පිහියක් තියලා බය කරලා මුළු ඉඩකඩම් ඔක්කොම ප්‍රාණ භුක්තියක් නැතිවම මෙහාට ලියාගෙන අම්මයි තාත්තාවයි පාරට එළවලා බලන්නකොනේ තමන්ගේම දරුවෝ තමන්ව එළවන මට්ටමට සමහරට බිහි කරන කාලේ ඒ කුසේ ඉන්න කාලේ නොරැක්ක වෙන්න පුළුවන් හැම කෙනෙකුටම අම්මා කෙනෙක් වෙන්න බෑ ධර්මයේ පැහැදිලි කරන්නේ දරුවා කුසට ආපු ගමම්ම හිටියට වඩා ධර්මික වෙන්න ඕන එවැනි දරුවෝ වශ්‍ය තමාට කීකරුයි සමෘද්ධෝ බොහෝම දියුණු මනසක් ඇති දියුණුව කරා යන අය ධාර්මික ධර්මාමිත සිතිවිලි සහිතයි. සුද්ධි මෝඩ දරුවෝ බිහි වෙන්නේ නැහැ. බොහොම නුවණැති දරුවන් බිහි වෙනවා. ඒකනේ පින්වත්නි ළමෙක් බිහි වෙන්න ඉන්නකොට ඒ අම්මා පිරිත් අහන්න කැමති. පිරිත් කියව ගන්නෝනේ. ගර්භ ආරක්ෂක පරිත්ත එහෙම කරනවා. තුන් මාසින් පිරිත් කියනවා. හත් මාසින් පිරිත් කියනවා. බිහි වෙන්න ඕන මෙන්න වෙනකොටත් පිරිත් කියනවා. අපට අත්දැකීමක් තියෙනවා පුංචි සිදුවීමක්. මෙන්න මේ පේරාදිනිය පැත්ති අලුත විවාහ වෙච්ච අම්මා කෙනෙක් නැත්තම් නෝනා කෙනෙක් අම්මා කෙනෙක් වෙලා උනාට මොකද කුසට දරුවෝ එනවා එනවා එනවා කුසට આવට කුසින් දරුවෙක් හැටියට බිහි වෙන්නේ නැහැ මාස දෙකයි එහෙම නැත්නම් මාසයයි මාස එකමාරයි ඒ දරු ගැබ හැලෙනවා. පින්වත්නි වෛද්‍යවරු ප්‍රකාශ කළ තුන ඇයට ඒ කුස සුදුසු නැහැ ප්‍රශ්නයක් තියෙනවා දරුවෙකුට හැදෙන්න. උෂ්ණත්වයේ බොහොම වැඩි කරුණාකාරණා ගොඩයි. නමුත් පින්වත්නි අන්තිමට කළ පරිදේශනාවේදී පැහැදිලි වුණා ඒක නෙමේ කාරණේ. අඳුරු දෝෂයක බලපෑම මත අර කුසේ පිහිටන දරුවා ඒ පුංචිම කාලේ නැති වෙලා යන බව. පිරිත් දේශනාවකින් පසුව අර ගබ් සාවෙන, ඇති වෙන, හැලෙන ඒ බලාපොරොත්තු වෙච්ච අම්මගේ මනදොල සම්පූර්ණ වුණේ මෙන්න මේ ගර්භ ආරක්ෂක පරිත්ත. ඉස්සර අපේ බෞද්ධ පින්වත් පිරිස මුල ඉඳලම පින්කම් කටයුතු කළා වගේම පිරිතෙන් උපදින්ට ඉන්න දරුවා සහ ඉගැබ අම්මා ආරක්ෂා කළා. පින්වත්නි අපි තව ටිකක් ඉදිරියට යමු. අම්මා එහෙමයි. භාර්යාවට තමයි කැදල්ල කියලා කිව්වේ නේද? දෙවියා හෙව්වා කැදල්ල කියන්නේ කුමක්ද? ඒ තමයි භාර්යාව. අම්මගේ භූමිකාව ඉස්සර පුතාද බැන්ද කියනද ඔක්කොම එක නිවසක මහගෙදර හිටියා. සියල්ලෝ සම්බන්ධීකරණය කළේ අම්මා අම්මට කුටිය කිව්වා. ඊළඟට කැදැල්ල නම් කිව්වේ භාර්යාවට. ලස්සනට දෙන්නේ එකතු වෙලා ඉන්නකොට අපි කියන්නේ මොකද්ද? අනේ ඒ දෙන්න නම් කුරුල්ලෙකුයි කිරිල්ලියෙකුයි වගේ. කොච්චරවා සතුටින් කතා කර කර බොහොම සිනහමුසු මුහුණින් බොහොම ප්‍රිය ශීලීව ජීවිත ගත කරන අය ඉන්නවනේ. අන්න බලන්න. කැදැල්ල හැදෙන්නෙම බිරිඳක් නිසායි. බිරිඳ නැත්තම් කැදැල්ලක් නැත. කුරුල්ලු කූඩුවක් වගේ දේ දෙන්න එහෙම එකට එකතු වෙලා අත්වල දැඳගෙන ගමන යනකොට පින්වත්නි ස්වාමියාට ඉන්න ප්‍රධාන සහ විශ්වාසම කටයුතු යහළුව තමයි යෙහෙලිය තමයි කවුද? භාර්යාව. භාර්යාච පරම සඛා කියලා කිව්වේ ඒකයි. පින්වත්නි ඒ වුණාට සමහර අවස්ථාවල විවාහ වුණාට ඇතැම් විට සමහර ගෙවල් වල ජීවිත പ്രേතයෙක් ප්‍රේතියක් එක්ක ජීවත් වෙනවා කියන්නේ. කාය සංවරේ නැහැ. වාචී සංවරේ නැහැ. මනෝ සුචරිතය නැහැ. දෙන්නම එහෙමයි. එවැනි ජීවිත බුදුහාඳුරු පෙන්වන්නේ විවාහ වුණාට මදි ධර්මයේ දහම ආගමික චින්තනය ඒ චරණය නැති තැන මිනිස්සයෝ තැන නෑ. പ്രേතයෙක් ප්‍රේතියක් එක්ක ඉන්නවා වගේ හැමෝටම අප්‍රසන්නයි. කෙනෙක්ගේ සමහර වෙලාවට කාය අසංවර භාවය වෙන්න පුළුවන්. ඒක හරියට කායික සංවරයේ නැත්නම් ඒ ජීවිතේ කොයි වගේද? පාංශ කූල රෙද්දක් වගේ කියනවා. ඒ කියන්නේ ඉස්සර මිනිස්සු මැරුණට පස්සේ රෙද්දක ඔතලා සුදු රෙද්දක ඔහි කැලේට ගිහිල්ලා දැම්මා. ඒ සුදු රෙද්ද සිවල්ලු ඇදගෙන යනවා. බල්ලෝ ඇදගෙන යනවා. කබරයෝ ඇදගෙන යනවා. නේද? අන්න කාගේ හරි ජීවිතේ බුදුහාමුදුරුවෝ පෙන්වන ආඝාත පටිවිණය සූත්‍රයේදී කායික සංවරභාවයේ නැත්තම් ඒ ජීවිතයේ හරියට පාංචකූල රෙද්දක් වගේ එහාට මෙහාට සුනකයෝ අදින, කබරයෝ අදින, සත්තු අදින පාංශකූල රෙද්දක් වගේ කියලා. වචී සුචරිතය වාක් සංවර භාවයේ නෑ සමහර අය. විවාහ වෙච්ච දෙපළ සමහර වෙලාවට ඒ දුව පතිකුලයට යනවා. ඒ අයගේ ප්‍රියශීලී කෙනෙක් වෙන්න නම් වචනය හොඳට ශික්ෂණයටපත් කරගන්න ඕන. දෙපැත්තටම මේක අදාළයි. වාක් සංවරය නැති ස්වභාවයේ බුදුහාරු පැහැදිලි කරන්නේ පාසි සහිත විලකින් ජලය පානය කරන්නට වගේ. පාසි වලින් පිරිච්ච ජලය නොපැනෙන විලකින් වතුර අරගෙන බිව්වොත් පින්වත්නි ඒක සෞඛ්‍යයට හිතකර නැහැ. ඒවා මේවා පෙවෙන්න පුළුවන් අනවශ්‍ය දේවල්. අන්න වචී සුචරිතය. වාක් සංවරය නැත්තම් ඇත්තටම කැදැල්ලක් නැහැ. කැදැල්ල දෙදරා යන්න පුළුවන්. කැදැල්ල ගිනිගන්න පුළුවන්. ඒක මහා ගිනි ගොඩක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා වාක් සංවරය වචී සුචරිතය අත්‍යවශ්‍යමයි. කැදැල්ල සැබවින්ම කැදැල්ලක් වෙන්න. මනෝ සුචරිතය අවශ්‍යයි. දෙන්නාටම හිමයි මනෝ සුචරිතය නැති තැන. හරියට කොයි වගේද? ගවරවලකින් ගවයෝ ලැග්ග මඩ වතුරකින් මඩ ගොඩකින් ජලය පානය කරන වගේ ඒ ජීවිතය ඒක හරියන්නේ නැහැ ආයාස කරයි පින්වත්නි මේ තුනම නැත්තම් හරියට අසූචි වලකින් ජලය පානය කරනවා වගේ කාය වාක් මනෝ තුනම සංවර නම් ඒක කැදල්ලක් වෙන්නේ ලස්සන අසූචි වලක ජීවත් වෙනවා වගේ කියලා සඳහන් වෙනවා. හැබැයි ඔය කාය වාක් මනෝ දොරටු තුනම හොඳට සංවර නම් බුදුහාමුදුරු පෙන්නන ලස්සන මල් පිපුණු ලස්සන මාළු ඉන්න. ඒ මල් වල සුවඳ පවා ඈතට විහිදෙන පිරිසිදු ජලයේ තියෙන පතුල හොඳට පැහැදිලිව පේන ලස්සන විලකින් අපි සැනහෙන්න වගේ මල් සුවඳ එනවා පිවිතුරු ජලයේ තියෙනවා ඇස සනසනවා ආන්නේ වගේලු ලස්සන කැදල්ලක් හැදෙන්නේ පින්වත්නි එවැනි ජීවිත බොහොම අඩුයි එවැනි ජීවිත නැති නිසා සමහර අය විවාහ වෙනවා මාස 6න් කසාදය දික්කසාද කරගන්න දුහන්නේ නැද්ද දුහනවා එහෙම වෙන්නේ මෙන්න මේ දොරටු ටික ආරක්ෂා කරගත්තේ නැත්නම් කියන බව බණපොත කියා දෙනවා පින්වත්නි තව කාරණයක් මෙතනට අදාළයි අට කතාවත් එක්ක බිරිඳකට පුළුවන් වෙන්න ඕන කියනවා ස්වාමියාගේ හිත දිනා ගන්න. එතකොට තමයි කැදැල්ල නියම කැදැල්ලක් වෙන්නේ. සමහර වෙලාවට ස්වාමියාට පුළුවන් වෙන්න ඕන අනිත් පැත්තට බිරිඳගේ හිත දිනා ගන්න. පින්වත්නි මේ ළඟදී පුංචි සිදුවීමකට එක්තරා බිරිඳක් බොහෝම තරහින් ඒ විහාරස්ථානට ඇවිදilla මේ දෙන්නගේ ප්‍රශ්නයක් කිව්වා. බැලින්නම් ප්‍රශ්නයක් නැහැ. හදිසියේ වාක්කෝ මාර මාරු භාවය ද්වන්ද යුද්ධය. වචන හරඹයක් විතරයි. ඇති දෙයක් නැහැ. පස්සේ මං එහා ඔබතුමිය මොන කාරණේකට අකමැති? වනපොතනම් කියලා තියෙනවා බිරින්දක් ස්වා බිරින්දකට ස්වාමියෙක් එපා වෙන්න කරුණු 10ක්. බැරින්නම් මම ඒකත් ළඟ තියාගෙන හෙව්වා මේ කාරණේ මේ කාරණේ එකක්වත් නැහැ. බැරින්නම් බොරු වචන හරඹය. අන්තිමට කියනවා මෙන්න ස්වාමින් වහන්සේ. ඒ මාත්‍ය මට වඩා බොහොම කොටයිලු. ඔන්න කාරණේ. මොකද්ද? එයා මන් දාලා යන්න හදන්නේ හාමුදුනේ. මට එයා එපා. එයා ගැලවෙන් ගැලපෙන්නේ නැහැ මට. ඒ නිසා මං ගලව ගන්න හදන්නේ මාව එයාගෙන්. මොකද්ද හේතුව? ස්වාමීන් වහන්සේ යා කොටයි මං එයාට වඩා උස්සයි. ඒකයි මම මේ කල්පනා කළේ දැන් දික් කතාද වෙන්නේ. තියෙන්නේ කොට බව, දිග බව, උස බව නේද? මේවා කල්පිය අදැක්කේ නැද්ද? නෑ. ගමන යනකොට මෙන්න මේ කායවාක් මනු දොරටු තුන අපූර්වට ගැලපුණ නැත්තම් ඒක කැදල්ලක් නෙමෙයි ගිනිගයක් වෙනවා මහ දුක් ගොඩක්. දැනගන්නත් එක්ක අපි කෙටියෙන් වෙලාව නැහැ පැහැදිලි කරමු. ස්වාමීක් එපා වෙන්න කරුණු කීපයක් තියෙනවා බණ පොත කියා තියෙනවා. ඒ මොනවද? දාලිද්දතා ස්වාමියා මහා දුප්පතෙක් නම් දුප්පත් භවෙම ඉන්නවා නම් බිරිඳකට ඇතැම් විට එපා වෙන්න පුළුවන් ස්වාමියා අට කතාව කියනවා. දැන් මේක ගුවනින් එන බිරිඳකට හිතන්න පුළුවන් අනේ මගේ ස්වාමියා හරි දුප්පත් ඒවට මට එපා වුණේ නෑනේ. එයා දෙවියෙක් වගේ ඉන්නේ කියලා නේ. එහෙම හිතෙන්න පුළුවන්. නෑ. මේ දිලිඳු බවට තව කරුණු ගොඩක් තියෙනවා. විවිධ ශක්්‍යතා. මුදලින්ම දිලිඳු බව නෙමෙයිනේ. කෙසේ වෙතත් දිලිඳුකම ඇතැම් විට කෙනෙකුට බිරිඳකට ස්වාමියාට වෙන්න පුළුවන්. දෙවැනි කාරණේ ආතුරතා. නිතර නිතර එක දිගට ලෙඩ වෙනව නම් නොකිව්වට ඇතැම් විට විවාහ වෙච්ච දවසේ ඉඳලම ලෙඩ ඇඳිනම් එපා වෙන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි කාර්යයේ කාරණේ ජින්න කතා. ඒ කියන්නේ පින්වත්නි වයෝ වෘද්ධ කෙනෙක් විවාහ වුණොත් තරුණියක් එක්ක ඒ බිරිඳට නම් අර ස්වාමියා එපා වෙන්න පුළුවන් බුදුහරුත් ඒක පරාභවයට හේතු වෙන කාරණයක් හැටියට පෙන්වලා තියෙනවා. සුරා සොණ්ඩකතා දිගට මත්පැන් පානීය කරන කෙනෙක් නම් එයාම එපා වෙනවනේ. බුදුහාඳුරු පෙන්වන එක බොහෝම ආදීනව සහිතයි. මත්පැන් පානීය. පින්වත්නි ධර්මදේශනාවකට යනකොට දවස හරි වැඩක් වුණා. දාපේ රියදුරු මහත්මයා නේ ගෙදරින් ආව බණකට වඩා මම මේ වාහනේට නැග්ග ගමමට අමුතු සුවඳක් ආවා. මං ඒ නිසා බොහොම සැලකිල්ලෙන් හිටියේ. දැන් වාහනේ හිටපු ගමන් ඉරි කපාගෙන යනවා. දකුණටත් යනවා මින් යන්න උන වාහනේ. මට ටිකක් බයත් හිතුණ බනට යන්න පුළුවන් වෙයිද? දෙසන්න බන කෙනෙක් ඉතුරු වෙයිද? ඔහොම ඔහොම ගිහිල්ලා මං දෙතුන් පාරක් මූණක් බැලුවා. එයත් මගේ මූණ බැලුවා. ඒත් පදවගෙන යනවා. කන්දක් හම්බ වුණා. දැන් දානවා ජීර් එක මෙන්න පසට එනවා. ආපහු ජරබර ගානම ආපහු වම් පැත්තට කරකෙවිල යනවා. පස්සේ මම නිකමට ඇහුවා. මහත්තයා මොකෝ වාහනේට වෙලා තියෙන්නේ? මුකුත් උත්තරයක් දෙන්නේ මගේ පැත්ත නිකන් රවල වගේ බැලුවා. මහා සද්දන්තු එපාරේ හිටියා. ආයෙත් ටික වෙලාවක් යනකොට ගියර් දෙක තුනක් එකට දැම්මා. බර බරාංගල ඉස්සරහට වාහනේ පැන්නා. මං ආයෙත් ඇහුවා. මොකද වාහනේ ගැටලුවක්වත්ද? ආයෙ හැරිලා කියනවා හාමුදුරුවනි. හාමුදුරන්ට උනේහිම් බිරිස් වහම හැදෙන්නේ නැද්ද? මං කිව්වා හැදෙනවා හැදෙනවා. ආන්න එහෙනම් දැනගන්න මේ වාහනේට උනත් උන හැදෙන්න පුළුවන්. කැස්ස හැදෙන්න පුළුවන්. හෙම්බිරිස්සාව හැදෙන්න පුළුවන්. ජරබර ගෑවට හඳුරු ගණන් ගන්න එපා. බලන්න පින්වත්නි අර මොනවද ඇඟේ මයිල් මොනවද වුණා ඒ දේශනාවට යනකොට ප්‍රතිඵලය දැනින්නම් මෙයා බා බෙද්දෙක් හොඳට මෙහෙමයි මත්පැන්න අරගෙන බුදුහාඳුරු පෙන්නනවා නිතර නිතර පින්වත්නි ඔය මත්පැන්ට ලොල්ුණා නම් ඒ නිවසක් ඉවරයි ආදීනව කීපයක් පඤ්ඤාය දුබ්බලීකරණී ප්‍රඥාව සපුරා නැති වෙනවා. මෝඩෙක් බවට පත් වෙනවා. අකිත්ති සංජානාති. මහා අපකීර්තියක් මත්පැන් ගන්නව නම් පැතින මහා බේබද්දනේ කියලා කවුරුත් කියනවනේ. තයි එක දැම්මට කලිසම ඇන්දට සපත්තු දෙක පාට කළාට අපෝ මේ මිනිස්සයා මහා බේබද්දා කියලා කියන්නේ නැද්ද? කියනවනේ. තුන්වෙනි කාරණේ රෝගානං ආයතන. රෝගවලට වාසස්ථානයක් වෙනවා. රෝග එයාම සොයාගෙන එනවා. ඔය බේබදුකමට ගියා නම් හතරවෙනි කාරණේ සම්දිත්තික ධනහානි බලාගෙන ඉද්දී පින්වත්නි ධනයෙන් පිරිහෙනවනේ. එහෙම ඕන තරම් උදාහරණ තියෙනවා. කියන්න වෙලාව නෙමෙයි. කලහා පවඩ්ඩති නැති රණ්ඩු, gedara රණ්ඩු, එළියෙත් රණ්ඩු. ඔෆිස් එකට ගියත් රණ්ඩු. ගෙදර ඇවිල්ලත් රණ්ඩු. එතකොට මේ නිවස නිවසක් නෙමේ ගිහිගෙය ගිනිගයක් වෙලා දැවිලා පිච්චෙන්න පටන් ගන්නවා. ඕක තමයි తත්වේ. පින්වත්නි තව පුංචි කාරණයකට විතරක් ගියොතින් බලන්න මේ සූත්‍රයට අනුව තුන්වෙනි කාරණේදී අහනවා කුල ප්‍රවීණී කියන්නේ කාටද? ඒ තමයි පුතාට. ඇයි පුතාට කිව්වේ? පින්වත්නි Hindu දර්ශනයට අනුව ගත්තත් තියෙනවා ණය වර්ග තුනක්. දේවතා ණය, ඍෂි ණය සහ පිතෘ ණය. දේවතා ණය කියලා කියේ මොකද්ද? දෙවියන්ට කරන යාග. ඒ Hindu දර්ශනයට අනුව. මේකෙත් තියෙනවා ආගමික පුද පූජා. ඍෂි ණය කියවේ ඍෂිවරුන්ට තිබෙන ණය පුතා තමයි ඒව නැති කරන්න මොකද අධ්‍යාපනය. පිතෘ ණය කියලා කිව්වේ තාත්තට තියෙන ණය ඒ කියන්නේ කුලප්‍රවේණී ගෙනියන්න දරුවන් බිහි කරේ නැත්නම් ඒ පුතා පුතෙක් නෙමෙයි. මීට වඩා අපිට ගොඩාක් අනුකාරණා පැහැදිලි කරන්නට කාරණේ නෙමෙයි. අන්තිම කාරණේ බන්ධනා. බන්ධනේ කියන්නේ මොකද්ද? තෘෂ්ණාවයි. තසිනවය පුරක්කතෝ පජා පරිසප්පන්ති සසෝව බන්දිතු සංයෝජනං සංගසත්තා දුක්ඛ මුපෙන්ති පුනප්පුනච්චරායාති පින්වත්නි තෘෂ්ණාවෙන් බරිත වෙච්ච කෙනා හරියට මල පුඩුවකට හසු වෙච්ච හාවි ගෙහි ගෙහි ඉන්නේ කොහොමද? ආන් එහෙමයි මේ සසර අපට බන්ධනයේ කරදරයක් වන්නේ. ඇත්තටම අම්මා අම්මා වුණත් ඒ බන්ධනයක්. පින්වත්නි, බිරිඳ බිරිඳ වුණත් ඒ බන්ධනයක්. දරුවෝ දරුවෝ වුණත් ඒ බන්ධනයක්. ඒ නිසා බන්ධන නිර්බන්ධන කරන්න පුළුවන් නම් ඒ සඳහා මඟ බුදුබණ ඇසීමෙන් ඒ වගේම ධර්ම මානසිකාර સિદ્ધ කර ගැනීමෙන් ලබාගත් මේ මහ පිනේ බලයෙන් ඔබ හැම සුවපත් වේවා. පැමිණෙන කරදර බාධක විපත්ති දුක්ගැහැට දුරින්ම දුරස් වේවා. බුද්ධාලෝකයේ ලැබී හැම දිනාම සුවපත් වේවා කියලා සාදු කියන්නේ. මේ සිද්ධ කළ මහ පින දෙවියන්ටත් මේ ගියේ හැමටත් ඔබටත් අපටත් අමා නිවනින් නිවෙන්ට නිවනින්ම සීතී භූත වන්නට මේ යෝධ බලගත්ු මහා කුසලය පාරමී ධර්මයක්ම වේවා කියලා දිස්ථාන කරා. සාදු සාදු සාදු. කෙලෙස් වෙනසේවා සාත් සිත නිවේවා රෝග දුරු වේවා හැමට යහපත් උදා වේවා සාදු සාදු සාදු ආකාසත්තා ච භුම්මත්තා දේවානා ගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්දා ඔබ හැමත සම්මා සම්බුදු සරණයි සාදු සාදු සංයුක්ත නිකායේ කුටිකා සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ මාලබේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිත සද්ධර්ම වාගීශවර පූජනීය ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි